ඒක තින්සෙතිමෝ පරිච්ඡේදෝ 31 වෙනි පරිච්ඡේදය ධාතු නිදාන රුවන්මැලි සෑයේ ධාතු නිදානෝත්සවය ධාතු ගබ්බම් මේ කම්මානේ නෙට්ඨා පෙත්වාරෙන්දමෝ සන්නේපාතං කාරයිත්වා සසංගස්ස ඉදම බ්‍රවී සතුරන් පරදවාලු අපගේ දුටුගැමුණු රජුරෝ ධාතු ගර්භයේ වැඩ සම්පූර්ණ කළා භික්ෂු සංඝයා රැස් කරවා මෙහෙම කිව්වා ධාතු ගබ්බම් මේ කම්මානේ මයා නෙට්ට පිතානෙහි සුවේ ධාතුන්නේ දස්සාමේ භන්තේ ජානත ධාතුයෝ ස්වාමීනි මං ධාතු ගර්භයේ කටයුතු කොට අවසන් කළා හෙට ධාතු නිදානය කරන්න ඕන ධාතුන් වහන්සේලා පිළිබඳව වහන්සේලා දන්නාසේක්වා ඉතං වත්වා මහරජා නගරං පාවෙසේ තතෝ ධාතු ආහරකං බික්කුං බික්කු සංඝෝ විචන්තිය මේ පැසු මහරජුරෝ අනුරාධපුර නගරයට සැපත් වුණා ධාතුන් වහන්සේලා වැඩමවාගෙන එන්ට යවන්නේ කොයි භික්ෂුවද කියලා භික්ෂු සංඝයා විසින් සිතන්නට පටන් ගත්තා. සෝනුත්තරං නාමයතෙන් පෝජා පරිවේන වාසිකං ධාතා හරණ කම්මම් චලබින්නම් නියෝදිතං ධාතුන් වහන්සේලා වැඩමවාගෙන යන කටයුත්ත පූජා පිරිවෙන් වාසී සෝනුත්තර නැමැති සත් අභිඥාලාභේ ස්වාමීන් වහන්සේට පැවරුවා. චාරකං චරමානම් නාතේ ලෝකහිතායහි නන්දොත්තරතිනාමේන ගංගාතේරම් මෙමානවෝ අපගේ ලෝකනාත වූ භාග්‍යතුන් වහන්සේ ලෝකයට යහපත පිණිස චාරිකාවේ වඩිද්දී ගංගානම් ගංගාසර නන්දුත්තර නම් තරුණයෙක් වාසය කළා. නිමන්තෙත්ව විසම්බුද්ධං සහ සංඝං අබෝධය සත්තා පයෝග පට්ඨාන සසංඝෝ නාව මාරුවේ මේ තරුණයා අප භාග්‍යතුන් වහන්සේටත් භික්ෂු සංඝයා වහන්සේටත් ආරාධනා කරලා දන්පැන් පූජා කරා. අපගේ ශාස්ත්‍රූන් වහන්සේ සංඝයා වහන්සේ සමග ප්‍රයාගනම් නැවතුටින් ගංගා නදී යන නැවකට භික්ෂු සංඝයා වහන්සේ සමග වැඩම කළා. තත්ත බද්ද ජිතේරෝ තු චල භින්නෝ මහිද්దికෝ ජලපක්කලි තට්ඨානං දිස්වා භික්ඛුයිදං වදේ ඒ නැවේ ෂත් අභිඥාලාභී මහා 이르දිමත් බද්දජී මහරහතන් වහන්සේ වැඩ සිටියා. උන්වහන්සේ නැවෙන් වඩිද්දි ගඟමැද දියසුලියක් දකලා භික්ෂුන් වහන්සේලාට මෙහෙම පැවසුවා. මහා පනාද භූතේන මයාවුත්තෝ සුවන්නයෝ පාසාදෝ පතිතෝ එත්ත පංච වේසතියෝජනෝ මං කලින් ආත්මික මහා පනාද නමෙන් රජ වෙලා ඉඳද්දි වාසය කළ රණින් කළ ප්‍රාසාදයේ මෙතන වැටුනේ. ඒ කාලේ මගේ ඒ ප්‍රාසාදයේ යොදුන් 25ක් උසින් යුක්තයි. තං පාපුනිත්වා ගංගාය ජලං පක්කලිතත් ඉඳං බික්කෝ අසද්ධහන්තං සතුනෝ තං නිවේදයං මේ ගංගාවේ ජලය ප්‍රාසාදයේ තියෙන තැනට ඇවිත් සුලියක් වගේ කරකැවිලා පහළට යනවා කියලා කිව්වා. ඉරිදි බල නැති සාමාන්‍ය භික්ෂුන් වහන්සේලා ඒ කතාව විශ්වාස කළේ නැහැ. උන්වහන්සේලා ඒ කතාව සාතුන් වහන්සේට දැනුම් දුන්නා. සත්තාහ කංකං භික්ඛූනං විනෝදේති සෝතතෝ ඥාපේතුම් බ්‍රහ්ම ලෝකේ පිවසවත්ති සමත්තතං ඉද්‍යානබ මුංගන්තා සතතාල සමේටිතෝ දුස්සතෝ පංග්‍රක්ම ලෝකේ තපෙත්වා වඩිත කරේ නිදානෙත්වා දස්සෙත්වා ජනස්ස පුනතං තහෙන් තපෙත්වා යතට්ඨාන ඉද්‍යා ගංගමාගතෝ සාතුන් වහන්සේ බද්දජී ඔබ භික්ෂූන් තුල ඇති වූ සැකය දුරු කරන්නට කියා වදාලා. එතකොට බද්දජී මහරහතන් වහන්සේ තමන් බ්‍රහ්ම ලෝකයේ දක්වා තම සිතේ බලය පැවැත්විය හැකි බව පෙන්වීම පිණිස ඉරිදි බලයෙන් අහසට පැන නැග්ගා. තල්ගස් හතක් පමණ උසින් හිටගත්තා. තමන් සිටින තැනම සිට අත දිගු කොට බ්‍රහ්ම ලෝකයේ තිබෙන සලුමිනි සෑය මෙහිගෙනවිත් ජනතාවට පේන්ට සලස්වා ආයමත් එතනින් තිබ්බා. ඊට පස්සේ 이르දි බලයෙන් ගංගානම් නදිය මතට වැඩියා. පාදං ගුට්ටේන පාසාදං ගහෙත්වා තෝපිකායසෝ උස්සාපෙත්වාන දස්සෙත්වා ජනස්ස කිපේතන්තහෙන් පයේ මහපට ඇඟිල්ලෙන් ඒ මහා පනාද ප්‍රාසාදයේ කොන පටලවාගෙන ගංගාවෙන් තුන් යොදුනක් උඩට ඔසවාගත් ඔසවලා ජනයාට පෙන්වා නැවත හිම බැස්සුවා නන්දුත්තරෝ මානවකෝ තිස්වාතං පාටිහාරයං පරායත මහන්දාතුං පහෝ ආනයතුං සියං ඒ ප්‍රාතිහාර්ය දෙස බලමින් නැවේ සිටිය නන්දතර මානවකයා මටත් මේ විදිහට අනුන් සතු කරගෙන ඉන්න ධාතුන් වහන්සේලා උඩට වඩම්වන්නට ඇතනම් කියලා කැමැත්තක් ඇති වුණා. ඉතිපත්තේ තේනේ තං සංඝෝ සෝනුතරං යතින් තස්මෙන් කම්මේ නියෝජේසේ සෝලස වාසිකං අපේ දන්පන් පූජා කරගෙන ප්‍රාර්ථනාවක් ඇති කරගත්තා සංඝයා වහන්සේ උපසම්පදාවෙන් වස් 16ක් ඇති සෝනුත්තර භික්ෂුන් වහන්සේ ධාතු කෙනෙන්ට පිටත් කළේ ඒ ප්‍රාර්ථනා කළ පින් බලය ඇති නිසායි ආහාරාමිකුතෝ ධාතුං ඉති සංගම පුච්චසෝ කතේසි සංඝෝ තේරස්ස තස්ස තාධාතයෝ ඉති සෝනුත්තර තෙරුන් වහන්සේ ස්වාමීනි මන් ධාතුන් වහන්සේලා වඩමවන්නේ කොහෙන්ද කියලා සංඝයා වහන්සේගෙන් ඇහුවා සංඝයා වහන්සේ සෝනුත්තර තෙරුන්ට ධාතුන් වහන්සේලාගේ කතාව කිව්වා පරිනිබ්බාන මංචම්මේ නිපන්නෝ ලෝකනායකෝ ධාතුයි පිලෝකේ තංකාතුන්ද වින්දමබ්‍රවේ අප භාග්‍යතුන් වහන්සේ එදා කුසිනාරාවේ මල්ල රජදරුවන්ගේ උපවර්තන සල්වනයේදී පිරිනුවම් පෑම පිණිස සැතපී සිටියේදී ධාතුන් වහන්සේලාගෙනුත් ලොවට යහපත සැනසීම ගැන ශක්ත වෙඳුන් හට මෙසේ වදාලා දේවින් දට්ඨස්සු දෝනේ සුමම සාරිර ධාතුසු ඒකං ගෝනං රාමගාමේ කුලියේච සක්කතං දේවේන්ද්‍රේනි මාගේ ශාරීරික ධාතු ද්‍රෝණ 8ක් ලැබෙනවා ඇති එයින් එක් ද්‍රෝණයක් රාමගමෙහි කෝලිය රජවරුන් පූජා කරනවා ඇති. නාගලෝකං තතෝ නේතං තතෝ නාගේ සක්කතං ලංකාදීපේ මහා තූපේ නිදානාය භවිස්සති එතනින් නාගලෝකයට ගෙනෙහි නාගයන් විසින් නාගලෝකයේදී ධාතුන්ට පුද සත්කාර කරනවා අනාගතයේ ලංකාද්වීපයේ ස්වර්ණමාලේ නමින් හැදෙන මහා ස්තූපය නිදන්ගත වෙනවා ඇතේ කියලා වදාලා. මහා කස්සප තේරෝපේ දීගදස්සේ මහායතේ ධම්මා ශෝක නරන්දන ධාතු විතරකාරණා ආදගස්ස සමන්ත රඤ්ඤාදත සත්තුනා කාරාපෙන්තෝ මහා ධාතු නිදානං සාදු සංකතං සත්ත දෝනානි ධාතුනං ආරිත්වාන කරේ රාමගාමම් මෙදෝනන්තෝ සතෝ චෙත්තං නග්ගහේ මහා ප්‍රඥාවෙන් යුක්ත අනාගතයේ වෙන දේ පැහැදිලිව දකින අපගේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අනාගතයේ ධර්මාශෝක රජුරෝ ධාතුන් වහන්සේලා රැගෙන සෑම තැනම ස්තූප හදන බව කල්තියාම දැකලා රජගහ නුවරට ආසන්නේ අජාතසත්තු රජුරුවන් ලවා මහා ධාතු නිදානය කරවද්දී ඊතා මනාකොට ධාතුන් වහන්සේලා රැස් කරවනසේක් ද්‍රෝණ සතක් ධාතුන් වහන්සේලා වැඩමවා තැන්පත් කෙරෙව්වා. සාතුන් වහන්සේගේ අදහස දන්නා අපගේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එක් ද්‍රෝණයක් වූ ධාතුන් වහන්සේලා රාමගමෙහිම වඩා හිඳෙව්වා. මහා ධාතු නිදානං තං ධම්මාසෝකෝ පිභූපතේ පස්සෙත්වාට මන්දනං අනාපේතුං මතින් අකා ධර්මාශෝක රජුරු 84000ක් චෛත්‍යවල කරවපු මහා ධාතු නිදානයේදී අටවෙනි ද්‍රෝණයත් වඩමවා ගැනීම පිණිස අනකරන්ට අදහස් කළා මහාතෝපේ නිදානත්තං වේතං තං ජිනනතේ ධම්මාශෝකං නිවාරේ සොන්තත්තකේනාසවායති අප භාග්‍යතුන් වහන්සේගේ ඒ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වෙන්කොට තියෙන ලංකාවේ අනාගතයේ දිවෙන මහාශය නිදන් කිරීම උදෙසායි කියලා රහතන් වහන්සේලා ධර්මාශෝක රජුරුවන්ව එයින් වැළැක්වුවා රාමගාමම්මිතු පොතු ගංගා තීර කතෝ තතෝ බිජ ගංගා යෝගේන සෝදාතු කරන්දකෝ සමුද්දං පවිසිත්වාන ද්‍යාබින්න දලතං නානාරතන පීඨම් මේ අටරස්ම සමාකුල රාමගමේ ස්තූපය කරවා තිබුණේ ගංගාව ආසන්නයේ දිනක් වේගයෙන් ගලා ගඟේ සැඩපහරින් ස්තූපය බිඳී ගියා ඒ ධාතුන් වහන්සේලා තැම්පත් කරඬුව මොහොතට ගිහින් ජලය දබෑ කරගෙන අහසට මතුවලා නොඑක් රත්නයම් පෙරේගිය පේටිකාවක රැස් වේදුවමින් වැඩ සිටියා. නාගාදෙස්වා කරණ්ඩං තං කාලනාගස රාජිනෝ මංජේරික නාග භවනං උපගම්ම නිවේදයොං ඒ කරඬුව දකපු නාගයෝ මාංජේරිකා නාග භවනයේ ඉන්න මහා කාල නැමැති නාගරාජයා වෙත ගෙහිම් දනන් දුන්නා. දසකෝටි සහස්සේසේ ගන්්වා නාගේසෝ තයෙන් දතුත අභිපූජන්තෝ නෙත්වාන භවනං සකං මහා කාල නාගරාජයා දසකෝටි දහසක නාපිරිවරක් සමග එතනට ගිහින් මහත් ආදරයෙන් පූජාවන් පවත්වමින් තමන්ගේ භවනට ඒ ධාතු කරඬුව වැඩමවාගෙන ආවා. සබ්බ රතන මයං තෝපං තස්සෝ පරිගරන්තත මාපෙත්වා සහනාගේ සදා පූජසි සාදරෝ සත්වණෙන් ස්තූපයක් කරවලා ඒ තුල වඩා හිදෙව්වා ඒ ස්තූපයට උඩින් අලංකාර මණ්ඩපයක් මැව්වා. හැම කල්ලි මහත් ආදරයෙන් යුක්තව නාගයන් සමග සමදා පූජා පැවැත්තුවා. ආරක්කා මහතේ තත් ගන්්වා ධාතු විදානය ස්වේ ධාතු නිදානං හේ භූමිපාලෝ කරිස්සති අවස්සෝනුත්තරේනි එතන ධාතු කරඬුවට ඊටා දැඩි ආරක්ෂාවක් තියෙනවා. ඔබ ගිහින් ඒ ධාතු කරඬුව මෙහි වඩමවාගෙන එන්න. අපේ රාජ්‍යරුවෝ හෙට මහා සෑයේ ධාතු නිදානය කරනවා කියලා වදාලා. ඉච්ඡේවං සංඝ වචනං සුත්වා සාදෝතිසෝපන ගන්තබ්බ කාලං පෙක්කන්තෝ පරිවේන මගාසකං සෝනුත්තර රහතන් වහන්සේ මෙසේ වදාලා සංඝයාගේ වචනය අහලා එහෙමයි ස්වාමීනි කියලා නාලවට පිටත් වෙන්න ඕන කාලය බලමින් තමන් සිටි පිරිවෙන්ට වැඩියා. භවිෂ්‍යති සුවේ ධාතෝ නිදානන්ති මහේපති චාරේසි නගරේ භේරින් සබ්බ කිච්ඡං විදායතං දුටුගැමුණු රජුරුව මහා සෑයේ ධාතු නිදානෝත්සවයේ සිදු වෙන්නේ හෙටයි කියලා සියලු කටයුතු වලට කරුණු විධානය කරලා නගරයේ අඬබෙර හැසිරෙව්වා. නගරං සකලං චේව ඉදාගාමෙන් චන්දසං අලංකාරයේ සක්කච්ඡං නාගරේ ච විභෝසයේ මුළු නගරයත් මහා විහාරයට පැමිණෙන මාර්ගයත් අලංකාර කළා. නගර වැසියෝ මනාකොට හැඳ පළඳ ගත්තා. සක්කෝ දේවානමින්දෝච ලංකා දීපමසේසකං ආමන්තෙත්වා විස්ස කම්මං අලංකාරයේන එකදා ශක්තිවිඳුන් විස්කම් දේපතු අමතා මුළු ලංකාවම නොඑක් අයුරින් අලංකාර කෙරෙව්වා. නගරස්ස චතුද්්වාරේ වත් බත්තං එනකදා මහා ජනෝපභෝගතං තපපේසිනරාදීපෝ රජ්ජුරුවෝ නගරේ දොරටු සතරේ නානාවිද වස්ත්‍රයන් ආහාර පානන් මහජනයාගේ ප්‍රයෝජනය පිණිස පැබ්බෙව්වා. උපෝසතේ පන්න රසේ අපරන්නේ සුමානසෝ පඬිතෝ රාජකිච්චේසු සබ්බාලංකාර මණ්ඩිතෝ රජකු විසින් කළ යුතු දේ ගැන හොඳින් දන්නා රජුරුව සතුටු සිතින් යුතුව එදා පසළොස්වක පොහොය දවසේ සඳෑ යාමේ සිළු රාජා බරණයන්ගෙන් සැරසුණා. සම්බාහි නාටකෙත්තේ යෝදේ සායුදේහිච මහතාච බලෝඝේන හත්තිවා ජිරතේහිච නානාවිද විභූසේ සබ්බතෝ පරිවාරිතෝ ආරුය්‍ය සුරතං අට්ඨා සුසේත චතුසින්දවං භූසිතං කන්දුලං අතං කාරତ୍වා පුරතෝ සුභං සුවන්න චංගෝට දරෝ සේතච්ඡත්තස්ස හෙට්ටතෝ සියලු නාටක ස්තෙන් විසිනුත් ආයුධාතින්ගත් යෝධයන් විසිනුත් ඇත් අස් රත පාබල යන මහා සිවුරංග සේනා විසිනුත් නොයෙක් ආභරණ වලින් ඊටාම ලස්සනට සැරසීගෙන රජුරුවන් පිරිවරා ගත්තා. සුදෝසුදු ආජානීය සයින්දව අශ්වයන් සතර දිනක යොදවා තියෙන ඊටා මනහර මංගල රථයට නැගුණු රජුරුවෝ අලංකාර ලෙස සරසපු කඩොල් ලතා පෙරට කොටගෙන සුදු ශේෂත යටින් රණෙන් කල කරඬුව අල්ලාගෙන සිටියා. අට්ටුත්තර සහස්සනේ නාගර නාරියෝ සුභා සුපන්න ඝට භූසායෝ තං රතං පරිවාරයං අනුරාධපුර නගරවාසී කාන්තාවෝ 1008 දෙනෙක් ඊතා අලංකාරව සැරසිලා පිපීගිය මල් දැමෝ පුන් කලස් අරගෙන ඒ රාජ රථය පිරිවරා ගත්තා. නානා පුප්ප සමොග්ගානේ තතේව දණ්ඩ දීපිකා තත්තකා තත්තකායව දාරයිත්වානයිත්‍යෝ නොයෙක් වර්ගයේ මල් පොකුරුගත් ස්ත්‍රීනුත් දඬුවට පහන්ගත් ස්ත්‍රීනුත් එබඳ වූ 1008ක් ප්‍රමාණයෙන්ම සිටියා. අට්ඨෝත්තර සහස්සානේ දාරකා සමලංකතා ගහත්වා පරිවාරේසුං නානවන්න දජේ සුභේ ඊතා අලංකාර ලෙස සැරසුණු දරුවන් 1008 දෙනෙක් නොඑක් පැහැගත් ඊතා අලංකාර කොඩි අරගෙන පෙළ ගැසුණා නානාතුරිය ഘോഷේ අනේකේ තහෙන් තහෙන් හත්තස්ස රත සද්දේ බෙජ්ජන්තේ විය භූතලේ ඒ ඒ තැන්වල නොඑක් තූර්ය නාද ഘോഷාවන්ගෙනුත් අත් අස්රත ශබ්දයන්ගෙනුත් පොළොව තලයේ බිඳී යන්නාක් මෙන් අසුණා යන්තෝ මහා මේඝ වනං සිරියාසෝ මහයසෝ යන්තේ ච නන්දන වනං දේව රාජං අසෝබත මහා යස පිරිවරින් යුතු අපගේ දුටුගැමුණු රජුරෝ මහත් දිව්‍යානුභාවයෙන් තවතිසාවේ නන්දන භවණයට යන ශක්‍ර දේවේන්ද්‍ර විලාසයෙන් අපමණ රාජ්‍ය ශ්‍රී විභූතියෙන් යුක්තව මහා මෙවුනා උයනට සැපත් වීමට සූදානම් වුණා. රඤ්ඤෝ නිග්ගමනාරම්භේ මහාතුරේ රවං පුරේ පරිවේනේ නිසින්නෝ වසුත්වා සෝනුත්තරෝ යතේ රජ්ජුරුවන්ගේ ගමනාරම්භයේදී නගරේ මහා හඬනම් වන තූර්යනාදයේ පිරිවෙනේහුන් අපගේ සෝනුත්තර රහතන් වහන්සේට ඇසුණා. නිමොන්ජෙත්වා පුතු විහා ගන්්වාන නාග මන්දිරං නාගරජස් පුරතෝ තත්පාතුරෝ ලහොං ඉරිදි බලයෙන් එතනම පොළවේ කිමුදුනා නාග බබණයට වැඩියා මහා කාල නාගරාජයා ඉදිරියේ ඉක්මනින් පහළ වුණා. වෝට්ටාය අභිවාදෙත්වා පල්ලංකේ තං නිවේසය සක්කරිත්වා නනාගින්ද පුච්‍යාගත දේශකං මහා කාල නාග රජුරෝ වාඩි වී හුන් අසුනින් නැගටලා උන්වහන්සේට ආදරයෙන් වන්දනා කරලා ආසනයක වඩා හිඳෙව්වා සත්කාර දක්වලා කොයි රටෙන්ද වැඩියේ කියලා නාග රජුරු ඇහුවා. තස්මෙන් උත්තේන් අතෝ පුච්චිතේරා ගමනකාරණං වත්වාදිකාරං සබ්බං සෝ සංඝ සංදේශමබ්‍රවේ තමන් ලංකාදීපයෙන් පැමිණි බව නාග රජුරවන්ට කිව්වා. පස්සේ වඩින්ට හේතු කාරණාව මොකද්ද කියලා ඇහුවා. එතකොට සෝනුත්තර තෙරුන් වහන්සේ සංඝයා වහන්සේගේ සංදේශයත් සියලු විස්තර පවසා සිටියා. මහාතෝපේ නිදානත්තං බුද්දේන වේතයිද තවහත්ගත ධාතු දේිතා කිරමේතුං නාරජ්ජුරුවෙනි ඔබ ළඟ වැඩ හිඳින ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා ලංකාවේ ඉදිවෙන මහා සෑයේ නිදන් කරවනු පිණිස ශක්තිවිදුන් සාක්ෂි කොට අපගේ භාග්‍යතුන් වහන්සේ විසින්ම වෙන් කොටයි තියෙන්නේ. ඒ නිසා ඒ ධාතුන් වහන්සේලා මාහට දුන මැනවි. තං සොත්වා නාග රාජාසෝ අතිව දෝමනසිතෝ පහු අයඤ්ඤ සමනෝ බලක්කාරේන ගන්හෙතුම් ඒ ඇසූ මහා කාලනා රජුරෝ අතිශයින්ම නොසතුටටපත් වුණා. මේ ශ්‍රමණයන් වහන්සේ බලහත්කාරයෙන්වත් ධාතුන් වහන්සේලා ගන්ට බැරි නැහැ. තස්මාඤ්ඤත්නේ තබ්බා ධාතුයෝ ඉති චින්තයේ තත්තටි තම් භාගිනේ අං ආකාරේන නිවේදයේ ඒ නිසා මෙතනින් වෙනත් තැනකට ධාතුන් වහන්සේලා වැඩමවන්න ඕනෑ කියලා සිතලා තමා අසල සිට තම බෑනනුවන්ට ඉංගියකින් දැනුම් දුන්නා. නාමේන වාසුල දත්තෝ ජානිත්වා තස්ස ඉංගිතං ගන්්වා තංචේතිය ගරං ගිලිත්වා තං කරණ්ඩකං නමින් වාසුල දත්ත වූ ඔහු මා රජුරුවන්ගේ ඉංගිය තේරුම් අරගෙන ඒ චේතිය ගරයට ගිහින් ධාතු කරඬුව ගිල්ලා සිනේ රූපාදං ගන්්වාන කුණ්ඩලවත්ත කෝසයේ තියෝජන සතන් දීඝෝ භෝගෝ යෝජන වට්ටවා ඊට පස්සේ සිනේරු පර්වතයේ පාමුලට ගිහින් රවුමට කරකිලා නිදාගත්තා වාසුල දත්තගේ නාගබඳ යොදුන් 300ක් දිගයි. 100 යොදුනක් වට ප්‍රමාණයට සිරුරක් මවාගෙන සිටියා. අනේකානි සහස්සානි මාපෙත්වාන පනානච දූපායති පජ්ජලතේ සයිත්වාසෝ මහිද්දිකෝ බොහෝ දහස් ගණන් පෙනමවාගෙන සිටියා මහා 이르දිපලති ඔහු ගිනිදල් පිට කරමින් දුම් දමමින් නිදාගෙන සිටියා. අනේකානි සහස්සානි අත්තනා සදේසේ අහි මාපේत्वा සයාපේසි සමන්තා පරිවාරිතේ තමන් අවට තමන් වගේම විශාල නායකයින් නොඑක් දහස් ගණන් මවලා ඔවුන්වත් නිදාන්ත සැලැස්සුවා බහෝ දේවාචනාගාච ඕසරෙන් සොතහෙන් තදා යුද්ධං ඔබින්නං නාගානම් පස්සෙසාමමයන් ඉතේ ඒ වෙලාවේ බොහෝ දෙවියොත් නාගයොත් මාංජේරිකා නාග භවනයට ආවා ශ්‍රමණ නාගයාගේ සර්ප නාගයාගේ යුද්ධය බලන්ට ඕනේ කියලා මාතුලෝ පාගිනේයන හටාතා ධාතුයෝ ඉති ඤත්තා තේරන්තං ධාතුං නති මේ සම්තිකේති මා මණ්ඩිය වන මහා කාල නාගරාජයා තම බෑනනුවන් ධාතුන් වහන්සේලා බහැරට ගෙන ගිය බව දැනගෙන ස්වාමීනි මල්ලඟ ධාතුන් වහන්සේලා නැහැ කියලා සෝනුත්තර තෙරුන්ට කිව්වා. ආදිතොප්ප භූති තේරෝ තාසං ධාතුන මාගමං වත්වාන නාගරාජන්තං දේහි ධාතුති අබ්‍රවේ සෝනුත්තර තෙරුන් වහන්සේ ඒ ධාතුන් වහන්සේලාගේ ඉතිහාසය මුල පටන්ම දැනගෙන ඒ විස්තරය නා රජුරවන්ට පවසා නාරජ්ජුරු වෙන්නේ ඒ ධාතුන් අපට අයිති ඒ නිසා දෙනුමනවයි කියා වදාලා අඤ්ඤතා සංඤපේතුං තං තේරං සෝරගාදීපෝ ආදාය චේතිය කරං ගන්්වා තං තස්ස වන්නේ එතකොට නාරජ්ජුරු තෙරුන් වහන්සේට වෙනත් ක්‍රමයකින් තේරුම් කර දෙන්න ඕනෑ කියලා සිතා නාග භවනයේ චේතිය ගරය ළඟට කැඳවාගෙන ගිහින් විස්තර කළා. අනේක දානේකේ රතනේ සුසංකතං චේතියං චේතිය ගරං පස්ස බික්ඛෝ සුනිම්මිතං භික්ෂුව බලනු මැනවි නොඑක් ආකාරයෙන් නොඑක් රං රුවන් වලින් ඊතා සුන්දර ලෙස මනාකොට නිර්මාණය කරලා තියෙන මේ චෛත්‍ය ගරේ දිහා ලංකාදීපම් මේ සකල සබ්බා නිරතනානිපේ සෝපානන්තේ පාටිකම්පේ නාගන්තං සුඛාතත තමුන් නාංශයේ ලංකාදීපයේ සෙල රන්රුවන් එකතු කළත් මේ පඩිපෙළ පාමුල ඇති සතකඩ පහනක් තරම්වත් වටිනාකමක් නැහැ මේ චේතිය ගරය ආදී ඇති මුතු මැණික්වල වටිනාකම ගැන කවර කතාද මහා සක්කාරටානම්මා අප්පසක්කාරටානකං ධාතුනං නයනං නාම නයුත්තං බික්කුවෝයිදං ඒ නිසා භික්ෂුව මහා සත්කාර ලැබෙන තැනකින් අල්ප සත්කාර ලැබෙන තැනකට ධාතුන් වහන්සේලා ගෙන යනවා යන මෙය ඔබ වහන්සේට ගැළපෙන දෙයක් නොවේ. සච්චාපි සමයෝ නාගතුම්මාකං එන වෙද්දති සච්චාපි සමයට්ඨානං නේතුං යොත්තං ධාතුයෝ නා රාජ්‍යරුවනේ චතුරාර්ය සත්‍ය අවබෝධය ඔබගේ නාග ලෝකයේ තියෙන දෙයක් නොවේ සත්‍යාබෝධ කළ ජනයා ඉන්න තැනකට ධාතුන් වහන්සේලා වඩමවාගෙන යාම අයිතු දෙයක් නොවේ. සංසාර දුක්ඛ මොක්ඛය uppajjante tathagata බුද්දස්සාය මදෙප්පායෝ තේනන සාමධාතුයෝ ලෝකේට තථාගතයන් වහන්සේලා පහළ වෙන්නේ දෙවි මිනිසුන්ව සංසාර දුකින් මුදවන්ටයි බුදුරජාණන් වහන්සේගේ අදහස වූයේ ලංකාවේ ඉදිවන මහා සෑයේ මේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා නිදන් කරවීමයි. ඒ නිසා අපි ධාතුන් වහන්සේලා ගෙනියන්න ඕනෑමයි. ධාතු නිදානං අජ්ජව සෝහි රාජා කරිස්සතේ තස්මා පපංචම කරෙත්වා ලහුම් මේ දේ ධාතුයෝ මහාසය කරවපු අපගේ රජුරෝ අදම ධාතුනි දාණය කරන්ට සූදානමින් ඉන්නවා. ඒ නිසා ප්‍රමාද නොකොට ඉක්මනින් මට ධාතුන් වහන්සේලා දුන මැනවි. නාගෝ ආහ සචේ බන්තේ තුං පස්ස සිධාතුයෝ ගහෙත්වා යයිතං තේරෝ තික්කතුං තං භනාපිය එතකොට මහා කාල රජුරුව මෙහෙම කිව්වා ස්වාමීන් ඉදින් ධාතුන් වහන්සේලා තියෙන බව වහන්සේ දන්නවා නම් අරගෙන වඩින්න. එතකොට සෝනුත්තරයන් වහන්සේ තුන් වතාවක්ම නා රජුරුවන් ලවා ඒ කියවා ගත්තා. සුකුමං කරං මාපයත්වා තේරෝ තත්රට්ඨිතෝ වසෝ භාගිනේයස වදනේ හත්තම් පක්කෙප්පතාවදේ එකණීම තෙරුන් වහන්සේ එතන සිටියදීම ඊතාසියුන් අතක් මවලා නාරජුගේ බෑනාවන වාසුල දත්ත නාගයාගේ මුව තුලට යවා ධාතු කරණ්ඩං ආදාය තිත්තනාගාති භාසය නිමොංජිත්වා පටවියං පරිවේ නම්මේ ඔට්ටේ ධාතු කරඬු අරගෙන නා රජුරුවනේ කොහොම සිටින්ට කියලා නාලොවෙන් නික්මිලා තමන් සිටි පිරිවෙනේ පොළවෙන් මතු වුණා. නාගරාජාගතෝ භික්ඛු අම්මේ වංචිතෝ ඉති ධාතුආනයනත්තාය භාගිනේ අස්ස පාහිනේ මහා කාල රජුරුව අප විසින් රවට්ටපු භික්ෂුව යාන්තම් පිටත් වුණා කියලා තම බෑනනුවන්ට ධාතු කරඬු අරගෙනන්ට කියලා නාගයෙන් අත පණවිඩේ යවුවා. බාගිනියෝත කුච්චෙම්මේ අපස්සෙත්වා කරණ්ඩකං පරිදේවමානෝ ආගන්්වා මාතුලස්ස නිවේදේ එතකොට වාසුල දත්ත නාගයා තමන්ගේ කුස තුල කරඬුව නොදක මහා හයියෙන් හඬාගෙන ගෙන් මහා කාල නාරජ්‍ය රවන්ට දැනුම් දුන්නා තදාසෝ නාග රාජාපේ වංචිතම්ම මයං ඉති පරිදේවිනාග සබ්බේපි පරිදේවින්සු පීලිතා එතකොට මහා කාල නාරජ්ජුරු අයියෝ එහෙනම් ඒ භික්ෂුව රවට්ටලා තියන්නේ අපි නෝ කියලා වැළපෙන්න පටන් ගත්තා ධාතුන් වහන්සේලා නැතිවීමෙන් පීඩාවට පස්සිලු නාගයෝ වැළපුණා බික්කුණා ගස්ස විජයේ තුට්ටා දේවා සමාගතා ධාතුයෝ පූජයන්තා තේනව සහාගමු ශ්‍රමණ නාගයාට ජය උතුණා කියලා එතන දැස්සුණු දෙවිවරු සතුටටපත් වුණා ධාතුන් වහන්සේලාට පූජා පවත්වමින් සෝනුත්තර තෙරුන් වහන්සේ සමගම පැමිණියා පරිදේවමානාගන්්වානාගා සංගස්ස සම්තිකේ බෞද්ධ පරිදේවෙන්සෝ දාතහරණ දුක්ඛිතා නාගයෝ සංඝයා වහන්සේ ළඟට හඬා වැළපීගෙන ආවා ධාතුන් වහන්සේලා රැගෙන යාම ගැන දුකටපත් වෙලා බොහෝ කරුණු කී කියා වැළපුණා තේසං සංඝෝනුකම්පාය තෝකන්දාතු මදාපේ තේතේන තුට්ටා ගන්්වාන පූජා භණ්ඩානි ආහරං ඔවුන් කෙරෙහි අනුකම්පා කළ සංඝයා වහන්සේ ධාතු සල්පයක් ඔවුන්ට ලබා දුන්නා. එයින් සතුටටපත්ව නාගයෝ නාලවට නැවත ගිහින් බොහෝ පූජා භාණ්ඩ ගෙනවිත් දුන්නා. සක්කෝ රතන පල්ලංකං සොන්න චංගෝට මේවච ආදාය සහ දේවේ තන්තානං සමුපාගතෝ සක්දෙවිඳු මණික් ආසනයකුයි රන් කරඬුවකුයි අරගෙන දෙවියන් පිරිවරාගෙන ඒ පිරිවෙනට පැමිණියා තේරස්ස උග්ගතට්ටානේ කාරිතේ විස්සකම්මුණා පතිත්ත පෙත්වා පල්ලංකං සුබේ රතන මණ්ඩපේ තෙරුන් වහන්සේ පොළවෙන් මතු උතන විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා ලවා සුන්දර රුවන් මණ්ඩපයක් කරවා එහි රුවන් ආසනය තැන්පත් කළා ධාතු කරණ්ඩ මාදාය තස්ස තේ රස්ස හතතෝ චංගෝටකේ තපෙත්වාන පල්ලංකේ පවරේ තපේ සෝනුත්තර තෙරුන් වහන්සේ වඩමවාගෙන ධාතු කරඬුන් වහන්සේගේ අතින්මගෙන තමන් ගෙනාරං කරඬුවේ තැන්පත් කරලා උතුම් ආසනයේ වඩා හිඳෙව්වා බ්‍රහ්මාචත්ත මදාරේසේ සන්තොසිතෝ වාල වේදනෙන් මනිතාලවන්තං සුයාමෝ සක්කෝ සංකන්තු සෝදකං සහම්පති මහා බ්‍රහ්මයා යදුණක් පමණ දික් වූ දිව්‍ය ශේෂතක් ඔසවාගෙන සිටියා සංසෝචිත දිව්‍ය රාජයා දිව්‍ය චාමරයෙන් පවන් සැලුවා සුයාම දිව්‍ය රාජයා මණික් වටාපතක් දරාගෙන සිටියා. සක්දේව රජ සුවඳදිය පෙර වූ විජయోత్తර සංකේ දරාගෙන සිටියා. චත්තාරෝ තුමාරාගා අටං සුකග්ගපානිනෝ සමුග්ගහතා තෙත්තින්ස දේවති පුත්තා මහිද්දකා පාරිචත්තක මොප්පේ පූජයන්තා තහෙන් තිතා කුමාරියෝ තුදත්තෙන්ස දණ්ඩ දීපදරාටිතා සතරවරම් මහදේවරු කඩුගත් අත් ඇතිව සතර දිසාවෙන් ඇවිත් සිටියා මහා 이르දිමත් 33 දිව්‍ය පුත්‍රයෝ පොකුරු වශයෙන් ගත් පරසතු මල් වලින් පූජා පවත්වමින් එතන සිටියා. දෙතිසක් වූ දිව්‍ය කුමාරිකාව දඬුවට පහන් දරාගෙන සිටියා. පලාපෙත්වා දුට්ට අක්කේ යක්කසේනාපතේ පන අටවේසති අට්ටං සෝ ආරක්කං කුරුමානකා දුෂ්ට යක්ෂයන් පලවා හැරලා යක්ෂෙන් ප්‍රතිවරු 28 දෙනා ධාතුන් වහන්සේලාට රැකවල් සැලසුවා. වීනං වාදයමානෝව අට්ඨා පංචසිකෝ තයෙන් රංගබෝමෙන් මාපයත්වා තිඹරෝ තුරිය ගෝසවා එතනට පැමිණි පංචසික ගාන්ධර්ව පුත්‍රයා වීණාව වාදනය කරමින් සිටියා රංග මණලක් මැවූ තිඹරෝ දිව්‍ය රාජයා තූර්ය වාදනය කළා අනේකා දේව පුත්තාච සාදුගේ තප්පයෝජකා මහා කාලෝ නාග රාජා තුය මහානෝ අනේදකා නොඑක් දිව්‍ය පුත්‍රවරු ධාතුන් වහන්සේලාට පූජා පිණිස යහපත් ගීත ගායනා කළා මහා කාල නාග රාජයා නොඑක් ආකාරයෙන් බුදුගුණ වරණා කරමින් සිටියා දෙබතුරයානි වංජන්තේ දිබ්බ සංගේති වත්තතේ දිබ්බ ගන්ධ දිවස්සානි වස්සා පෙන්තිච දේවතා එතන දිව්‍ය තූර්යනාද පැතුරුණා දිව්‍ය සංගීතය පැතුරුණා දෙවිවරු දිව්‍ය සුවඳින් යුතු වැසි වැසුවා සෝයින්ද ගොත්තතේ රෝතු මාරස්ස පටිබාහනං චක්කවාල සමංකත්වා ලෝහ චත්තමපායේ ඒ ඉන්දගුත්ත මහරහතන් වහන්සේ මාර්යාගෙන් පැමිණියගේ උවදුරු වලක්වාලන්ට මුළු සක්වල වැහෙන්ට අහසේ ලෝහමය චත්‍රයක් මැව්වා ධාතෝනම් පුරතෝ චේව තත්ත තත්ත ච පංචසෝ තානේසු ඝන සජ්ජායං කරිස්ව කිල බිකවෝ ධාතුන් වහන්සේලා පෙරට කොටගෙන තනින් තන පස්පලක වැඩහොන් භික්ෂූන් වහන්සේලා සෝත පිටකයෙහි තිබෙන දීඝනිකාය මජ්ක්‍ධිම නිකාය සංයුත්ත නිකාය අංගුත්තර නිකාය කුද්දක නිකායන පංචමහා නිකායන්ට සූත්‍ර දේශනා වෙන් වෙන්ව සජ්ජායනා කළා. තත්තාගමා මහරජා හට දුට්ටගාමිනේ සේසනාදාය නීතේ චංගෝ ධම්මිසුවන්නයේ තපෙත්වා ධාතු චංගෝටං පතිට්ඨාපියාසනේ ධාතුම් පෝජිය වන්දිත්වා තිතෝ පංජලිකෝ තහෙන් අපගේ දුටුගැමුණු රජුරුව මහා සතුටින් එතනට සැපත් වුණා. හිසින් වඩමවාගෙන රං කරඬුවේහි ධාතු කරඬුව වඩා හිඳුවා. විස්කම් දිව්‍ය පුත්‍රයා මැවූ ආසනයේ පිහිටුවාලා ධාතුන් වහන්සේලාට වන්දනා මානන පුද සත්කාර කරලා දිව්‍ය පුත්‍රයා විසින්ම වූ රුවන් මණ්ඩපේ වන්දනා කරගෙන සිටියා. දිබ්බ චත්තාදිකානෙත් දිබ්බ ගන්ධාදිකානිච පස්සෙත්වා දිබ්බ තුරියා දේ සද්දේ සුත්වාවකත්තියෝ අපස්සෙත්වා බ්‍රහ්ම දේවේ තුට්ටේ අච්චරේ අබ්බුතෝ ධාතු චත්තේන පූජේ ශ්‍රීලංකා රාජ්‍ය බිසින්චිත රාජ්‍යරෝ අහසේ පෙනෙන දිව්‍ය චත්‍රාදියත් පැතිර යන දිව්‍ය සුගන්ධයක් දැකලා දිව්‍ය තූර්ය නාද අහලා චත්‍රය ඔසවාගෙන ඉන්න මහා බ්‍රහ්මයාත් දෙවිවරුත් නොදක ආශ්චර්ය භූත ඇතුව හටගත් ප්‍රීතියෙන් තමන්ගේ චත්‍රයෙන් ධාතුන් වහන්සේ පිදුවා ලංකා රාජ්‍යයෙන් අභිෂේක කළා. දිබ්බචත්තං මනෝසංච විමුක්ති චත්තමේවච ඉතිතිතච්ච ධාරිස ලෝකනාතස සතුනෝ ස්වාමීනි ලෝකනාත වූ අපගේ සාතුන් වහන්සේ දිව්‍ය චත්‍රයයි මනුෂ්‍ය චත්‍රයයි විමුක්ති චත්‍රයයි යන ත්‍රි චත්‍ර ධාරේ වනසේක් නොවේද කියලා ඉන්දගුත්ත මහරහතන් වහන්සේගෙන් ඇසුවා. තික්කත්තු මේව මේ රජ්ජං ධම්මේති හට්ඨමානසෝ තික්කත්තු මේව ධාතෝ නං ලංකා රජ මදාසිසෝ උන්වහන්සේ අප භාගතුන් වහන්සේ ධර්ම චක්‍රයේ පවත්වන සත් ධර්ම චක්‍රවර්ති ධර්ම රාජානන් කියා ප්‍රසූ වෙත සතොටටපත් රජුරෝ තුන්වරක්ම මගේ රාජ්‍ය භාග්‍යතුන් වහන්සේට පූජා කරමි කියලා තුන් වතාවක්ම ධාතුන් වහන්සේලාට ලංකා රාජ්‍ය පූජා කළා පූජයන්තෝ ධාතුයෝතා දේවේ මානුසේවිච සහචංගෝට කේහෙව සිසේනාදාය කත්තියෝ බික්ඛු සංඝ පරිපූර්ණෝ කତ୍වාතෝ පංපදක්ඛිනං පාචීනතෝ ආහාරत्वा ධාතු ගප්පම්මියෝතරේ දෙවියන් විසිනුත් මිනිසුන් විසිනුත් ඒ ධාතුන් වහන්සේලාට පූජා පවත්වමින් රජ්‍යරුවෝ සක් දෙවිඳුගෙන රන් කරඬුව පහළු රන් කරඬුව හිසමස තබාගෙන භික්ෂු සංඝයා පරිවරාගෙන මහා සෑය ප්‍රදක්ෂිනා කරලා නැගෙනහිර පැත්තෙන් නැගලා ධාතු ගර්භයට බැස්සා. අරහන්තෝ චන්නෝතේ කෝටියෝ තෝපමුත්තමං සමන්ත පරිවාරෙත්වා ටංසු කත පංගලේ අනුසය කෝටියක් රහතන් වහන්සේලා උතුම් මහා සෑය හාත්පසින් වටකොටගෙන වන්දනා කරගෙන සිටගෙන සිටියා. ඕතරිත්වා ධාතු ගබ්බං මහග්ගේ සයනේ සුබේ තපස්සාමේති චින්තෙන්තේ පිති පුන්න නරිස්සරේ සදාතු චංගෝඩෝ උග්ගන්්වා තස්ස සේසතෝ සත්තතාල ප්‍රමාණම් මේ ආකාසම්මිටිතෝ තතෝ සයං කරණ්ඩෝ විවරේ උග්ගන්්වා ධාතුයෝ තතෝ බුද්ධ වේ සංඝහෙත්වාන ලක්කන බංගනුජ්ජලං ධාතුන් වහන්සේලා නිසා ප්‍රීතියෙන් පිනාගිය සිත් ඇති රජුරෝ ධාතු ගර්භයට බැහැලා එහි පනවා තිබූ සුන්දර වූ මහානීය සයනයෙහි ධාතු කරඬුව තැම්පත් කරන්න ඕනෑ කියලා සිතනකොටම ධාතුන් වහන්සේලා වැඩ සිටින්නේ ධාතු කරඬුව රජ්ජුරුවන්ගේ හිසෙන් අහසට පැන නැග්ගා. තල්ගස් සතක් උසට අහසේ වැඩ සිටියා. එසේ අහසේ වැඩ ඉඳ ඉබේටම ධාතු කරඬුව විවෘත වෙලා එතනින් ධාතුන් වහන්සේලා අහසට වැඩලා මහා පුරුෂ ලක්ෂණ 80ක් අනුව්‍යංජනයෙන් බබලන බුදුරජාණන් වහන්සේගේ හැඩය ගත්තා. ගණ්ඩබ්බ මූලේ බුද්ධෝච යමකං පාටිහාරියං අකංසු ධර්මානේන සුගතේන අදිට්ඨිතං ගණ්ඩබ්බ රුක්ක මූල යමක මහා ප්‍රාතිහාරයේ දක්වන අපගේ බුදුරජාණන් වහන්සේ ලෙසින්ම අප භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ හිඳෙන සමයේ කරන ලද අදිෂ්ඨානය පරිදි අහස්තලයේ යමා මහ පෙළහර දක්වා වදාලා තම්පාටිහාරියන් දෙස්වා පසන්නේ කග්ගමානසා දේවා මනුස්සාරහතං පත්තදා දස කෝටියෝ ඒ ප්‍රාතිහාර්ය දැකීමෙන් බුද්ධානුස්සතිය වඩා එකඟ වූ සිත් ඇතිව එතන සිට දෙව් මිනිස්සු දොළොස් කෝටියක් අරිහත් ඵලයටපත් වුණා. සේසපලතයන් පත්තා අතීතා ගණනාපතං හිත්වාත බුද්ධ වේසන්තා කරණ්ඩම්මේ පදෙට්ටං අනිත් මාර්ගඵලයන්ටපත් වූ දෙව්මිනිස් පිරිස ගණන් කිරීම ඉක්මවා ගියා. ඊට පස්සේ ධාතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ හැඩය අත්හැරලා කරඬුවේහි වැඩ සිටියා. තතෝ ඕරේ චංගෝටෝ රඤ්ඤෝ සේසේ පතිත්තේ සහින්ද ගොත්ත තේරේන නාටකේ ච සෝපන ධාතු ගබ්බං පරිහරං පත්වන සයනං සුබං චංගෝටං රතන පල්ලංකේ තපයත්වා ජොතින්දරෝ ඊට පස්සේ අහසින් වැඩිය ධාතු කරඬුව රජ්ජරුවන්ගේ හිස මත පිහිටා වදාලා රජ්ජරුවෝ ඉන්දගුත්ත තෙරුන් වහන්සේ හා ඒ නාටක ඉත්තේනොස් සමග ධාතු ගර්භය ප්‍රදක්ෂිනා කරමින් රජ්ජුරුව ඊතා යහපත්ව පනවන ලද සුන්දර සයනය මත තිබූ රුවන් ආසනය මත කරඬුව වඩා හිඳෙව්වා. දෝවිත්වාන පුනෝහත්තේ ගන්ධවාසිත වාරිනා චතුජාති ගන්ධේන උම්බට්ඨත්වා සගාරවෝ කරණ්ඩං විවරිත්වාන තාගහෙත්වාන දාතියෝ ඉති චින්තේ සිබෝ මින්දෝ මහාගන හිතත්තිකෝ ඊට පස්සේ රජුරෝ සුවඳ කැවූ ජලයෙන් දැස් සෝදාගෙන භාග්‍යතුන් වහන්සේ කරේ මහත් ආදර ගෞරවයෙන් යුක්තව සුවඳ වර්ග සතරකින් ලබාගත් සුවඳ කරඬුවේ ගල්වල කරඬුව විවෘත කරලා ඒ ධාතුන් වහන්සේලාගත් රජුරෝ මහජනයාට යහපත කැමැතුව මෙහෙම සිතුවා අනාකූලා කේහි චේපේ යදි හසන්ති ධාතුයෝ ධනස්ස සරණං උත්වා යදි තස්සන්ති ධාතුයෝ සත්තු නිපන්නාකාරේන පරිනිබ්බාන මංචකේ නිපජ්ජන්තු සුපංගතේ සයනම්මි මහරේ ඉතින් කිසිවෙකුගෙන් කරදරයක් නොවි මේ ධාතුන් වහන්සේලා වැඩන සිටින සේක්නම් ලෝක සත්‍යාව සතර අපා බයනොත් අනිකුත් දුක් කරදරවලනොත් බේරාගෙන පිහිට ලබා දීම පිණිස මේ ධාතුන් වහන්සේලා වැඩ සිටින සේක්නම් හොඳාකාරව පනවන ලද මේ මහානීය සයනය මත අපගේ ශාස්ත්‍රුන් වහන්සේ එදා පිරිනිවන් මංචකයේ සතපී සිටි ආකාරයෙන් සතපී වැතිරෙන සේක්වා කියලා අදිෂ්ඨාන කළා. ඉති චින්තිය සෝදාතෝ ටපේසි සයනොත්තමේ තදාකාරා ධාතු යෝච සයන්සෝ සයනොත්තමේ මෙසේ සිතලා රජ්ජරුවෝ ඒ ධාතුන් වහන්සේලා උතුම් සයනෙහි වඩා හිදෙව්වා එතකොටම ධාතුන් වහන්සේලා එදා අපගේ සාත්තුන් වහන්සේ පිරිනුවන් මංචකයේ සතපී සිටි ආකාරයෙන්ම පෙනී සිටමින් උතුම් සයනෙහි සතපී වැතර වදාලා ආසල්ලි සුඛ පක්කස්ස පන්න රස උපසතේ උත්තර සාල්ල නක්කතේ එවං ධාතු පතිට්ඨිතා අසලපුන් පොහෝදා උතුරු සලන් නැකත පිහිටි වේල මේ ආකාරයට ධාතුන් වහන්සේලා මහා සෑ ගර්භයේ පිහිටා වදාලා සහධාතු පතෙට්ටාන අක්කම්පිත මහා මහේ පාටිහිරානිනේකානි පවත්තින්සු අනේකදා ධාතුන් වහන්සේලා මහා සෑයේ පිහිටනවා සමගම මහ පොළව කම්පා වුණා. නොඑක ආකාරයෙන් බොහෝ ප්‍රාතිහාරයන් සිදු වුණා. රාජා පසන්නෝ ධාතුතා සේතච්ඡත්තේන පූජයේ ලංකාය රජ්ජං සකලං සත්තාහානි අදාසිච මහස්සේ පැහැදුණු රජුරු සුදුසේසතින් ධාතුන් වහන්සේලා පූජා කළා මුළු ලංකා රාජ්‍යම සත් දවසකට පූජා කළා. කායේච සබ්බාලංකාරම් ධාතු ගබ්බම්මි පූජේ තථානාටකියෝ මච්ඡා පරිසාදවතාපිච තමන්ගේ කයේ පැලඳ සිටි කහවණු 30 ලක්ෂයක් වටිනා සියලු ආභරණ ධාතු ගර්භයෙන් පූජා කළා. එතකොට ඒ විදිහටම නාටක ස්ත්‍රීනුත් ඇමතිවරුත් දෙව් පිරිසත් තමන් පැළඳ සිට සියලු ආභරණ පූජා කළා. වත්තගුල ගතා දේන දත්වා සංඝස්ස භූපතේ බිකෝයි ඝන සජ්ජායං කාරත්වා කිල රත්යං රජ්ජුරෝ වස්ත්‍ර වලින් උක් සකුරු වලින් සංඝයා වහන්සේට උපස්ථාන කළා තුන්යම් රාත්‍රිය මුළුල්ලේ භික්ෂූන් වහන්සේලා ත්‍රිපිටක සජ්ජායනය කළා. පුනාහනි පුරේ බේරෙන්චාරේසි සකලා ජනා වන්දන්තු ධාතු සත්තාහං ඉමන්ති ජනතා හිතෝ පසුවදා ජනතාවගේ යහපත කැමැති රජුරෝ මේ සතිය පුරා සියලුම ජනතාව ශිෂ්‍ය ධාතුන් වහන්සේලා වැඳ පුදා ගනිත්වා කියලා නුවර පුරා අඬබෙර ඇස්සෙව්වා. ඉන්දකුත්තෝ මහතේරෝ අදිත්තාසි මහිද්దికෝ ධාතු වන්දිතු කාමායේ ලංකාදීපම් මෙමානුසා මහා ඉරිදිමත් ඉන්දිකුත්ත මහරහතන් වහන්සේ මෙහෙම අදිෂ්ඨානයක් කළා ධාතුන් වහන්සේලා වන්දනා කරන්නට කැමති යම් මිනිස්සු ලංකාවේ සිටිනවාද තං කනයේව ආගන්त्वा වන්දිත්වා ධාතුයෝයිද යතා සකංකරං යන්තෝ තං යතා දිට්ඨි තං අහෝ සනකින් ගෝම් මෙහි ඇවිත් ධාතුන් වහන්සේලා වන්දනා කරලා කැමැති පරිදි තම නිවෙස් වලට යත්වා කියලා අදිස්ථානයට අනුවම ඒ සිද්ධ වුණා සෝ මහා බික්ඛු සංඝස්ස මහරජා මහයසෝ දානං පවත්තତ୍වා තං සත්තාහං නිරන්තරං ආචික්කිදාතු ගම්බම් මෙකිච්ඡං නිට්ටා පිතං මයා ධාතු ගබ්බ පිදානං තෝ සංඝෝ ජානිතු මරහතේ මහා යස පිරිවර ඇති අපගේ මහරජුරුව සත් දවසක් පුරා භික්ෂු සංඝයා වහන්සේට නිරතුරුව මහා දම් පවත්වලා ස්වාමීනි ධාතු ගර්භයේ කටයුතු මං සම්පූර්ණ කළා. ධාතු ගර්භයේ වසන කටයුතු සංඝයා වහන්සේලාම දැනගන්ට සුදුසුයි කියලා පැවසුවා. සංගෝතේ ද්වේ සාමනේරේ තස්මින් කම්මේ නියෝජේ පිදයින් සුදාතු ගම්බං පාසානේනාහටේනතේ එතකොට සංඝයා වහන්සේ උත්තර සුමන යන ඒ ශාමණේරයන් වහන්සේලා දෙනමට ඒ කටයුත්ත පැවරුවා. උන්වහන්සේලා ගෙනෙන ලද මේදවරණ ගල්පුවරුවෙන් ධාතු ගර්භයේ වැසුවා. මාලෙත්ත මාමිලායන්තෝ ගන්ධා සුස්සන්තු මායිමේ මානිපායන්තු දීපාච මාකින්චාපි විපජ්ජතු මේ පූජා කරන ලද මල් නමල වේවා මේ පූජා කළ සුවඳ වේලේ නොයත්වා මෙහි දල්වන ලද පහන් නොනිවෙත්වා මේ ධාතු ගර්භයේ කිසිවක් කිසි වෙනසකටපත් නොවේවා මේදවන්නාච පාසානා සන්දේ අන්තු නිරන්තරා ඉතිකේ නාසවායත සබමේතං අදිත්තයං මේද වර්ණ ගල්පුවරු සය හැම විටම එකට පෑසී තිබේවා කියන මේ සියල්ල රහතන් වහන්සේලා එතනදී අදිෂ්ඨාන කොට වදාලා ආනාපේසි මහරජා යතා සත්‍යෙන් මහා ජනෝ ධාතු නිදානකානෙත කරෝතු තේතත්තිකෝ ඊට පස්සේ රජුරුව මහජනයා ශක්ති පමණින් මේ වසන ලද ධාතු ගර්භයේ මත ධාතු නිදානයේ වෙනුවෙන් තමන්ගේ යහපත පිණිස පූජාවන් කරත්වා කියලා අනකලා මහා ධාතු නිදානස්ස පිටිම්මෙච මහජනෝ අකාසහස්ස ධාතුනං නිදානානි අත බලං මේ ධාතු නිදානේ මත තම තමන්ගේ ශක්තිය පරිදි මහජනයා දහස් ගණන් පූජාවත් උන් එතනම තැන්පත් කළා පිදහා පියතං සබ්බං රාජාතෝ පං සමාපයේ චතුරස්සයන් චෙත්ත චේතියම් මේ සමාපයේ රජ්ජුරෝ සියලු පූජාවත්තුන් වසා නිම කළා. මේ ආකාරයට මහා සෑයේ ධාතු නිදන් කිරීමේ කටයුතු સમાપ્ત වුණා. මහා සෑයේ සතරස් කොටුව දක්වා වැඩ සම්පූර්ණ කරගන්න පුළුවන් වුණා. එවං අචින්ත්‍ය බුද්ධා බුද්ධ ධම්මා චින්ත්‍ය අචින්ත්‍යේ පසන්නානං විපාකෝ හෝති අචින්ත්‍යෝ මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේලා සිතාගත නොහැකි ගුණ ඇතිසේක බුදුරජාණන් වහන්සේ විසින් වදාරන ලද ධර්මයේ සිතාගත නොහැකි තරම් ගුණයෙන් යුක්තය මෙවදෝ සිතාගත නොහැකි ගුණානුභාවයෙන් යුක්ත වූ දේ කෙරෙහි සිත පහදවා ගත්තවුන් අට ලැබෙන විපාකද සිතාගත නොහැක්කේමය පුඤ්ඤානින් ඒව මමලානි සයං ච සම් සමිතෝ කුම්මන්ති සම්බ විභවොත්තමපත්ති හේතු කාරෙන්ති චාපි කියලා පරිසුද්ධ චිත්තා නානා විශේෂ ජනතා පරිවාර හේතුති දුටුගැමුණු රජුරෝ වාගේ ඊතා පැහැදිලි ශ්‍රද්ධාවකින් නොකිලිට සිතින් තමන්ගේ උත්සාහයෙන් පින් රැස් කරගෙන සියලු සැපයන්ට වඩා අග්‍ර නිවනම පතාගෙන පින් කරන්ට ඕනේ. නොයෙක් ආකාරයෙන් පිරිවර ඝනයා ලැබීමට හේතු වන අනුන් ලවාත් පිරිසිදු සිතින් පින් කරවන්නට ඕනේ. පුඤ්ඤානේව මමලානේ සයං ච සන්තෝ කුම්බන්ති සම්බ විභවොත්තම පන්දේතු කාරන්තේ චායි පිකලා පරිසොන්න චිත්තා නානා විශේෂ ජනතා පරිවාර හේතු සුජනප්පසාද සංවේගත්තාය කතේ මහා වංශේ ධාතු නිදානං නාම ඒක තින්සතිමෝ පරිච්ඡේදෝ සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇති කරනු පිණිස කරන ලද මහා වංශයේහි රුවන්වැලි මහා සෑයේ ධාතු නිදෝනෝස්සවේ නම් වූ 31 වෙනි පරිච්ඡේදයයි